සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සතර පරමාර්ථ අතරින් චිත්ත පරමාර්ථය පිළිබඳව අපි සාකච්ඡා කොට අවසන් කළා. අද දිනේදී අපි බලාපොරොත්තු වන්නේ දෙවෙනි පරමාර්ථය හැටියට පෙන්වා දුන්න චෛතසික ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරන්නට. සතර පරමාර්ථ හැටියට පෙන්වා දුන්නේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේ ආකාර හතර. එතකොට සිත් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අපේ සාකච්ඡාවට බඳුන් කරන්නේ අභිධර්මාර්ථ සංග්‍රහයට අනුකූලව චෛතසික ධර්මයන් පිළිබඳව. කිසිම අවස්ථාවක චෛතසික ධර්මයකින් තොරව සිතක් හටගන්නෙත් නැහැ. සිතකින් තොරව චෛතසික ධර්මයන් හටගන්නෙත් නැහැ. ඒ නිසාම අභිධර්මාර්ථ සංග්‍රහයේ ආරම්භයේදීම මේ චෛතසික ධර්මයන්ගේ තියෙන ලක්ෂණ හතරක් පෙන්වා දෙනවා. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා තේ තේ චේතෝ යුත්තා දිපඤ්ඤාසා ධම්මා චේතසිකා මතා කියලා චෛතසික ධර්ම වල තියෙන මේ 52ක් වශයෙන් තියෙන චෛතසික ධර්මයන්ගේ ලක්ෂණ හතරක් පෙන්වනවා. ඒ ලක්ෂණ හතරක් හැටියට පෙන්වන්නේ දැන් මුලින්ම කියනවා ඒකුප්පාදා ඒකුප්පාදා කියලා කියන්නේ යම් වෙලාවක සිතක් පහළ වෙනවා නම් සිතත් එක්කම පෙරපස නොවි එකටම තමයි ඒ චෛසික ධර්මයක් පහළ වෙන්නේ. ඒ නිසා කියනවා ඒකුප්පාදා කියලා. ඊළඟට චෛසිකයන් ඉතින් තවත් ලක්ෂණයක් තමයි ඒක නිරෝධහ. ඒක නිරෝධහ කියලා කියන්නේ ඒ හටගත්ත සිතක් යම් වෙලාවක නිරුද්ධ වෙනවද? ඒ නිරුද්ධ වෙනකොට පෙරපසු නොවි ඒ සිතත් සමගින්මයි චෛසික ධර්මයත් Nirodhaයටපත් වෙන්නේ. ඒකාලම්බන ඒකාලම්බන කියලා කියන්නේ දැන් සිතක් පහළ වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ ආරම්මණයන් උපනිශ්‍රේ කරගෙන යම් වෙලාවක සිතක් පහළ වෙන්නේ රූපාරම්මණයක් අරමුණු කරගෙන නම් රූපයක එල්බගෙන නම් අන්න ඒ ආරම්මණය තුල එල්බගෙනමයි චෛසික ධර්මයක් පහළ වෙන්නේ. ඒ නිසා තමයි ඒකා ලම්බන කියලා දේශනා කරන්නේ. අනිත් ලක්ෂණය තමයි ඒක වත්තුක. දැන් වස්තු කියන නාමයෙන් අපි ඉගෙන ගන්නනේ වත්තු හයක්. කියන්නේ චක්කු වත්තු, සෝත වත්තු ආදි වශයෙන් මේ වත්තු කියන නාමයෙන් භාවිත කරන්නේ ඉන්ද්‍රියන්ටම කියන්නේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගහන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රියන් තමයි වත්තු කියන නාමයෙන් භාවිත කළේ. ඒතර යම් වෙලාවක සිත පහළ වෙන්නේ චක්කු වස්තුව ඇසුරු කරගෙනද? චෛසික ධර්මයේ පහළ වෙන්නේ ඒ වස්තුවම ඇසුරු කරගෙන. අන්න ඒ නිසා ඒක වත්තුකා කියලා දේශනා කරනවා. ඒතකොට දැන් චෛසික ධර්මවල ලක්ෂණ හතරක් තියෙනවා. සිතත් සමග එකට උපදිනවා ඒ කුප්පාද. සිතත් සමගම එකට නිරුද්ධ වෙනවා ඒක නිරෝධ ඊළඟට සිත එල්බගෙන උපදින ඒ ආරම්මණය තුලමයි චෛසික ධර්මයක් පහළ වෙන්නේ ඒ කාලම්බන සිත ඇසුරු කරන වස්තු ආශ්‍රය කරගෙනමයි චෛසික ධර්මයක් පහළ වෙන්නේ ඒක වත්තුක චෛසිත චෛතසික කියලා කියනකොට චේතස නියුත්තා කියලා චේතස නියුත්තා කියලා කියන්නේ සිතෙහි නියුක්ත වූයේ නැත්තම් සිතෙහි යෙදුනේ නැත්තම් සිතෙහි යෙදුනේ චෛතසිකයි කියලයි විග්‍රහ කරන්නේ. එතකොට දැන් චෛතසික පහළ වෙන්නේ සිතක් තුලමයි. අනිත් කාරණාව තමයි යම් වෙලාවක සිතක් පහළ නොවුනොත් චෛතසිකයන්ගේ පහළවීමකුත් නැහැ. ඒ වගේම චෛතසිකයන්ගේ පහළවීමකින් තොරව සිතේ පහළවීමකුත් නැහැ. ඒ නිසා තමයි අර ලක්ෂණය තුල ඒකුප්පාද, ඒක නිරෝධ, ඒකාලම්බන, ඒක වත්තුක කියලා නාමය භාවිත කරලා තියෙන්නේ. ඒතර චෛතසික ධර්මයන් නොයදෙන සිතක් නැහැ. මූලික වශයෙන්ම අද දිනේදී අපි මේ චෛතසික ධර්ම ගැන ඉගෙන ගන්නවා නෙවෙයි චෛතසික ධර්ම පිළිබඳව සංක්ෂිප්ත අදහසක් ඉදිරිපත් කරන්නේ. මූලික වශයෙන්ම මේ චෛතසික ධර්මයන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. අන්‍ය සමාන රාශිය, අකුසල රාශිය සහ සෝබන රාශිය කියලා. අන්‍ය සමාන රාශිය තුල සංග්‍රහ වෙන චෛසික ධර්මයන් නැවතත් කොටස් දෙකකට බෙදෙනවා සබ්බචිත්ත සාධාරණ සහ ප්‍රකීර්ණක වශයෙන් සබ්බචිත්ත සාධාරණ වශයෙන් චෛතසික ධර්ම හතක් උගන්වනවා ප්‍රකීර්ණක වශයෙන් චෛතසික ධර්ම හයක් උගන්වනවා සබ්බචිත්ත සාධාරණ කියනකොට ඒ වචනයෙන්ම තේරෙනවා හැම සිතකම යෙදෙන කියන අර්ථයෙන් ඒතර සිත් 121ක් තියෙනවා. මේ සිත් 121 අනිවාර්යයෙන්ම මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හතම යෙදෙනවා. ඒතර අවම වශයෙන් එක සිතක යෙදෙන චෛතසික තමයි මේ හතක් කියලා පෙන්වන්නේ. උපරිම වශයෙන් චෛතසික 36ක් යෙදෙනවා එක සිතක. ඒතර මේ චෛතසික ධර්ම 52ක් තිබුණාට ඒ 52ම එකම සිතක යෙදෙන්නේ නැහැ. දැන් අපි ඉගෙන ගන්න මේ සබ්බචිත්ත වශයෙන් නම් කරපු මේ චෛසික ධර්ම හැම සිතකම යෙදෙනවා. ඒ චෛසික ධර්ම හතක් තියෙනවා. පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මානසිකාර කියලා සබ්බචිත්ත සාධාරණ චෛසික හැටියට හැම සිතක් එක්කම යෙදෙන චෛසික ධර්ම හතක් පෙන්වා දෙනවා. ඊළඟට ප්‍රකීර්ණක වශයෙන් චෛතසික ධර්ම හයක් තියෙනවා. ඒ ප්‍රකීර්ණක වශයෙන් චෛතසික ධර්ම හයක් කියලා කියන්නේ විතක්ක, විචාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද කියලයි. ඒ ප්‍රකීර්ණක චෛතසික ධර්ම හය පෙන්වා දෙන්නේ. ඒ කියන්නේ විතක්ක, විචාර, අදිමොක්ක, විරිය, පීති, ඡන්ද. ඒතර මෙන්න මේ සබ්බචිත්ත සාධාරණ චෛතසික හතයි ප්‍රකීර්ණක චෛතසික 6යි කියන මේ චෛතසික 13ම එකතු කළාම අන්න ඒ තුල අපි භාවිත කරන නාමය තමයි අන්‍ය සමාන චෛතසික කියලා. ඒකට කියන අන්‍ය සමාන රාශිය කියලා. මේවාට අන්‍ය සමාන කියලා කියන්නේ දැන් යම් වෙලාවක කුසල් සිතක් පහළ වෙනවා නම් ඒ කුසල් සිත්වලත් මේ චෛතසික යෙදෙනවා. දැන් සබ්බචිත්ත සාධාරණ වශයෙන් තියෙන චෛතසික කුසල් සිතත් දැන් ඒකින් සබ්බචිත්ත සාධාරණ කියන්නේ. ඒ කියන්නේ කුසල් සිත්වලත් තියෙදෙනවා අකුසල් සිත්වලත් තියෙදෙනවා. ඊටු යම් වෙලාවක සබ්බචිත්ත සාධාරණ චෛතසික නැත්නම් මේ ප්‍රකීර්ණක චෛතසික නෙවෙයි අන්‍ය සමාන චෛතසික ධර්මයන් කුසල් සිතත් එක්ක යෙදෙනවා නම් ඒවා කුසලයට අනුරූපී වෙනවා. කියන්නේ කුසලයට එක්ක එකඟයි. එනිසා ඊට අනුරූපීව කුසල් බවට පත් වෙනවා. ඒ වගේම අකුසල් සිතක් එක්ක මේ අන්‍ය සමාන චෛසික ධර්මයන් යෙදෙනවා නම් අන්න ඒ චෛසික ධර්මයන් එතකොට අකුසල් සිතක් එක්ක සම වෙනවා. ඒක අකුසල් චෛසික බවට පත් වෙනවා. කියන්නේ අකුසල් චෛසික නෙවෙයි අකුසල් ස්වභාවයක් ගන්නවා කියන එකයි. ඒතර අනේ ඒ නිසා තමයි මේ වාට අන්‍ය සමාන කියන නාමය භාවිත කරන්නේ. ඒ නිසා යම් වෙලාවක ඇහුවොත් අන්‍ය සමාන චෛසික ධර්ම කියන්නේ කුසල චෛතසිකද අකුසල චෛතසිකද කියලා ඇහුවොත් ඒ දේවල් කුසල චෛතසිකත් නෙවෙයි අකුසල චෛතසිකත් නෙවෙයි යම් සිතක යෙදෙන්නේ ඊට අනුරූපී වෙන ස්වභාවයක් ගන්නවා. අන්න ඒ නිසා තමයි මේවාට අන්න සමාන කියන නාමය භාවිත කරලා තියෙන්නේ. ඊළඟට තියෙනවා අකුසල රාශිය කියලා අකුසල චෛතසික 14ක් පිළිබඳව. ඒ කියන්නේ මෝහය, පහිරිකය, අනුත්ප්පය, උද්දච්චය, ලෝභය, දිට්ඨිය, මානය, දෝෂය, ඉස්සාව, මච්චරය, කුක්කුච්චය, තීනය, මිද්දය, විචිකිච්ඡාව කියලා අකුසල චෛතසික 14ක් තියෙනවා. ඒ අකුසල චෛතසික 14 මේවාට අකුසල චෛතසික කියලා කියන්නේ මේ චෛතසිකයේ දෙන්නේ අකුසල් සිත් 12 පමණයි. ඒතර වෙන කිසිම සිතක මේ අකුසල් චෛතසිකයේ දෙන්නේ නැහැ. ඒ නිසා මේවාට අකුසල චෛතසික කියලා කියන්නේ අකුසල් සිත්වලම යෙදෙන නිසා. ඒතර මේ දේවල් වල විස්තරාත්මකව අපිට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. දැන් මේ වගේ තියෙන මේ වෙනම අකුසල සාධාරණ චෛතසික කියලා වෙනම අකුසල් සිත් හතරේම යෙදෙන වෙනම චෛතසික කොටාසයක් තියෙනවා. ඉතින් ওই විදිහට අපිට ඉදිරියේදී ඉගෙන ගන්නට පුළුවන් වෙනවා. ඊළඟට සෝබන චෛතසික 25ක් තියෙනවා. ඒ සෝබන චෛතසික 25න් සෝබන සාධාරණ චෛතසික නාමයෙන් චෛතසික ධර්ම 19ක් තියෙනවා. එතන කියන්නේ අර මුලින්ම අපි සද්ධා සති හිරියොත්ප්ප తත්‍ර මජ්ජත්තතා අලෝභ අදෝස කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා පාය කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කායොජ්ජුකතා චිත්තජුකතා කියලා සෝබන සාධාරණ චෛතසික 19ක් තියෙනවා. ඒවාට සෝබන සාධාරණ කියලා කියන්නේ සෝබන නාමයෙන් යෙදුණු සිත්වල එකක්වත් අඩු නැතිව අනිවාර්යයෙන්ම මේ චෛසික 19ම යෙදෙන නිසා තමයි මේ 19ට කියන්නේ සෝබන සාධාරණ චෛතසික කියලා. ඊළඟ විරති චෛතසික තුනක් තියෙනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියලා විරති චෛතසික තුනක් තියෙනවා. ඊළඟට දැන් විරතය කියලා කියන්නේ විරතය කියලා කියන්නේ දැන් දැන් සම්මා වාචා කියන විරතිචෛසිකය තුලින් කෙරෙන්නේ අර මිත්‍යා වාචාව. එහෙම නැත්නම් වැරදි වචන භාවිත කරන එකෙන් වළක්වන එක. ඊළඟ සම්මා කම්මන්ත කියන විරතිචෛසිකයෙන් කෙරෙන්නේ දැන් මිච්ඡා කම්මන්ත වශයෙන් සඳහන් වන කාරණාවන්ගෙන් වළකන ස්වභාවය. ඊළඟට තවත් ආජීව කියලා ඒ කියන විරුද්ධායසිකයෙන් කරන්නේ මිච්ඡා ආජීව කියන කොටසින් වළක්වන එක. අනේ අනුසාරයෙන් තමයි විරති චෛසික කියන නාමය යෙදෙන්නේ. එතකොට මේ විරති චෛසික තුනම එකම සිතක යෙදෙන්නේ නැහැ. වෙන වෙනම තමයි යෙදෙන්නේ. ඊළඟට තියෙන අප්‍රමාණ වශයෙන් චෛසික ධර්ම දෙකක් කරුණා සහ මුදිතා කියලා. ඒවාට අප්‍රමාණ්‍ය නැත්නම් අප්‍රමාණ කියන නාමය යෙදෙන්නේ දැන් කරුණාව කියන එක මුදිතාව කියන එක අප්‍රමාණ වූ සත්වයන් අරඹයා පහලවන්නක් නිසා අරමුණු කරගෙන පහලවන්නක් නිසා දැන් අපි හිතමු දැන් මේ ලෝකේ දුක් විඳින බොහෝ සත්ව කොට්ටාසයක් ඉන්නවා. ඒතර මේ අනේක අප්‍රමාණ වූ දුක් විඳින සත්වයන් පිළිබඳව අන්න Tamanට කරුණාවක් පහළ වෙනවා. ඒතර මේ කරුණාව කියලා කියන්නේ අප්‍රමාණ වූ සත්වයන් අරඹයා පහළ වෙච්ච දෙයක් අරමුණු කරන දෙයක්. ඒ නිසා තමයි මේවාට අප්‍රමාණ්‍ය කියන නාමය එදිලා තියෙන්නේ. දැන් මුදිතා කියලා කියන්නේ අර සැපයෙන් ඉන්න සත්වයෝ අන්න ඒ දිහා බලලා ඒ ඇත්තන් පිළිබඳව සතුට සිතක් ඇති කර ගන්නවා මේ ඇත්ත තවත් සෝපත් බවටපත් වේවා මේ සැපයෙන් ඉන්න සත්වයෝ අන්න ඒ විදිහට මේ අප්‍රමාණ වූ සත්ව කොට්ටාසයන් පිළිබඳවම ඔවුන්ම අරමුණු කරගෙන පහළවන්නක් නිසා තමයි මේවාට අප්‍රමාණ්‍ය කියන නාමය භාවිත කරන්නේ. ඒ අනුව අප්‍රමාණ්‍ය වශයෙන් කරුණා සහ මුදිතා කියලා චෛතසික ධර්ම දෙකක් තියෙනවා. ඊළඟට ප්‍රඥා චෛතසිකයක් තියෙනවා. ප්‍රඥා කියලා. ඒතර මෙන්න මේ සෝබන සාධාරණ චෛතසික 19යි ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන විරති චෛතසික 3යි කරු ඊළඟට අප්‍රමාණ චෛතසික වශයෙන් කියපු මේ කරුණා සහ මුදිතා කියන චෛතසික දෙකයි ප්‍රඥා චෛතසිකයයි එකතු වුණාම මේ සියල්ලටම පොදු වේ නාමයක් භාවිත කරනවා සෝබන චෛතසික කියලා. අනේ ඒවාට කියන සෝබන රාශිය කියලා කියනවා. ඒතර දැන් පැහැදිලි රාශි තුනට අයිති චෛතසික 52. ඒ කියන්නේ අන්‍ය සමාන රාශියට අයිති වුණා චෛතසික ධර්ම 13ක් සබ්බචිත්ත සාධාරණ ඡයස්තික 7ක් ප්‍රකීර්ණක ඡයස්තික 6ක් වශයෙන් අකුසල රාශියට අයති වුණා මෝහය අහිරිකය අනුත්ප්පය උද්ධච්චය ලෝභය දිට්ඨිය මානය දෝෂය ඉස්සා මච්චරිය කුක්කුච්චය තීනය මිද්දය විචිකිච්ඡා කියන මේ අකුසල ඡයස්තික 14 ඒක අකුසල රාශිය ඊළඟ සෝබන සාධාරණ ඡයස්තික 19 අපි පැහැදිලි කරා අන්න ඒ 19 කීවා සෝබන සිත්වලම යෙදෙන චෛතසික ඊළඟට විරිත චෛතසික 3යි අප්‍රමාණ දෙකයි ප්‍රඥාවයි කියන්නේ 25ම අයිති වුණා සෝබන රාශියට. ඉතින් ඔය අනුසාරයෙන් තමයි මේ චෛතසික ධර්මයන්ගේ බෙදීම දක්වන්නේ. ඊළඟට තව ඉදිරියේදී මේ චෛතසික ධර්මවලම නියත යෝගී අනියත යෝගී වශයෙන් ප්‍රභේදයන් ඉගෙන ගන්නට ලැබෙනවා. ඊළඟට තවත් චෛසික ධර්මයන් තුල සම්ප්‍රයෝග සහ සංග්‍රහ කියලා කොට්ටාස දෙකක් ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා සෙත් 121ක්. එතකොට මේ 121ක් වූ සිත්වල එක එක සිතක යෙදෙන චෛසික ධර්මයන් වෙනම හොයන්න තියෙනවා. ඊළඟට එක චෛතසිකයක් ගත්තාම ඒ චෛතසිකයේ යෙදෙන සිත් කීයක් තියෙනවද? අන්න එහෙමත් හොයන්න ඕන. එනිසා මම මුලින්ම කිව්වා සිත් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන කියලා. කිව්වා දැන් චෛතසික 52 ඉගෙනගෙන අපි තේරුම් ගන්නට ඕන දැන් අපි හිතමු සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත අසංකාරික සිත කියලා. මේ සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත අසංකාරික සිතේ යෙදෙන චෛතසික ප්‍රමාණය හොයන්න ඕන. එතන මේ සිතේ ඡයසික ධර්ම 19ක් යෙදෙනවා. එතන ওই විදිහට දෙවෙනි සිතේ, තුන්වෙනි සිතේ, හතරවෙනි සිතේ කියන මේ සිත් අටේම ඡයසික ධර්ම කොච්චරක් කොච්චරක් යෙදෙනවද? ඒව මොනවද කියලා හොයන්නට ඕන. ඒ වගේම මේ ලෝභ මූල සිත්වල, ද්වේෂ මූල සිත්වල, මෝහ මූල සිත්වල, ඊළඟට අහේතුක සිත්වල, සෝබන සිත්වල, මහග්ගත සිත්වල, ලෝකෝත්තර සිත්වල එක එක සිතක යෙදෙන ඡයසික ධර්මයන් වෙනම අපේ දැනගන්නට ඕන කරනවා. ඒ වගේම දැන් එක චෛතසිකයක් අපි අරගත්තාම දැන් හිතන්න දැන් සබ්බචිත්ත සාධාරණ චෛතසික පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. හැම සිතකම යෙදෙන දැන් පස්ස කියන ගත්තාම මේ පස්ස කියන චෛතසිකය සිත 121 කීම යෙදෙනවා. වේදනාවත් එහෙමයි සංඥාව සංස්කාර මේ සංස්කාරය එතන අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා, ජීවිතින්ද්‍රිය, මානසිකාරය කියන මේ හත හැම සිතකම යෙදෙනවා. ඒ නිසා සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ සිත්වල යෙදීම හොයන්න පහසුයි. නමුත් ප්‍රකීර්ණක සිත් එහෙම නැහැ. චෛතසික ධර්මයන් යෙදෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට හොයන්නට ඕන. දැන් ඊට පස්සේ අපේ දැන් විතක්කය, ਵਿਚාරය ආදී වශයෙන් ගත්තහම විතක්කය යෙදෙන සිත් කීයක් තියෙනවද? අන්න එහෙමත් දැනගන්නට ඕන. විචාරයේ යෙදෙන සිත් කීයක් තියෙනවද? ප්‍රීතියේ යෙදෙන සිත් කීයක් තියෙනවද? අදිමොක්ඛයේ යෙදෙන සිත් කීයක් තියෙනවද? ඔන්න ඔය විදිහට එක එක ඡයසිකයක් යෙදෙන සිත් ප්‍රමාණයත් හොයන්නට ඕන කරනවා. ඉතින් ඒ නිසා තමයි අර පසුගිය දිනේදී අපි සාකච්ඡා කරපු ඒ සිත් පිළිබඳව අමතක කරන්නට හොඳ නැයි අමතක වෙන්නට දෙන්නේ නැතුව නැවත නැවත නැවත නැවත ආවර්ජනා කොට මතකයේ රඳවා ගන්නට අවශ්‍ය කරනවා. දැන් ඡයසික ධර්ම ගැන සිහිපත් කරනකොට දැන් මූලික වශයෙන් තියෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික. ඒතර සබ්බචිත්ත සාධාරණ චෛතසිකයන්ගේ අපිට පළවෙනියටම සම්මුඛ වෙන්නේ මේ පස්ස කියන චෛතසික ධර්මය. ඒතර මෙතන ස්පර්ශය කියලා කියනකොට කුමක්ද කියන එක අපි තේරුම් ගන්නට ඕන කරනවා. ඒතර මෙතන ස්පර්ශය කියලා කියන්නේ දැන් මදුපිණ්ඩික සූත්‍රයේ මතක ඇති කියනම ස්පර්ශය ඇති වෙන්නේ කොහොමද කියලා එතන ස්පර්ශයක් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අර චක්කොංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියලා වචනයක් සඳහන් වෙනවා. එතන කියන්නේ චක්කොංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන මේ ඇසත් රූපයත් එකිනෙක ගැටීම තුළ කියන්නේ යම් වෙලාවක අපේ චක්කු ප්‍රසාදේ රූපාරම්මණයක් ගැටුනහම අන්න එතන පහළ වෙනවා චක්කු විඥානය. තින්නම් සංගති පස්සෝ. එතකොට අන්න ඒ තුනේම එකතුව තමයි එතන ස්පර්ශය කියලා පෙන්වන්නේ. එතන ස්පර්ශය කියලා පෙන්වුවේ ගැටීමට පස්සේ. එහෙමද පෙන්වුවේ? දැන් මෙතන වෙන වෙනම පෙන්වුවාට මේ ඔක්කොම එකවර සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් චක්කු ප්‍රසාදේ තියෙනවා. රූපාරම්මණය තියෙනවා. ඒතර චක්කු ප්‍රසාදේ වෙනම රූපාරම්මණය වෙනම එසේ ඒ තුනේ ගැටීම වෙනම එහෙම නෑනේ. ඒතර මේ තුනේම එකතුව තමයි ස්පර්ශය කියලා පෙන්වන්නේ. ඒතර මෙතන පස්ස කියන චෛතසිකයක් හැටියට පෙන්වන්නේ ඒක සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට පෙන්වන්නේ මේ පස්සෙන් තොරව සිතක් හට ගන්න බෑ. එතන ස්පර්ශය කියලා කියන්නේ දැන් අපි ස්පර්ශය කියලා හඳුන්වන යම්කිසි ගැටීමක්නේ. දැන් අපි කියන යම්කිසි දෙයක් අපේ ශාරීරික ස්පර්ශ වුණා කියලා කියන්නේ ගැටීමක් වුණා කියලා නේද? ඉතින් මෙතන වෙන ගැටීම ඒ වගේ ඖදාරික වශයෙන් සිද්ධ වෙන ගැටීමක් නෙවෙයි. මොකද හේතුව දැන් හිතන්න දැන් රූපත් දැන් අනිවාර්යයෙන්ම බාහිරින් තියෙන රූපත් ඡායාව චක්කු ප්‍රසාදයේ ගැටුණොත් තමයි ඒ පිළිබඳව මේ විඥානයක් ඇති වෙන්නේ. එතකොට බලන්න දැන් මෙතන ස්පර්ශය කියලා කියනකොට මෙන්න මේ ස්පර්ශය උපමා වශයෙන් පෙන්වන්නේ හරියට අර පුළුන් පෙඳක් තවත් පුළුන් පෙඳක් එක්ක ගැටෙනවා හා සමානයි කියලා. බොහෝම සියුම් ආකාරයක වෙන ගැටීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතර ඒ විදිහට ගැටුන් නැති වුනොත් ඒ පිළිබඳ අවධානයක් ඇති වෙන්නේ නැහැ. දැනීමක් ඇති වෙන්නේ නැහැ. එතන මේ ස්පර්ශයක් නැතිව ඒ නිසා තමයි සිතක් පහළ වෙන්න බෑ කියලා කියන්නේ. එතන මෙතන ගැටෙන්නේ දැන් මූලික වශයෙන්ම කියනවා නම් බොහෝම සියුම් ධර්මතාවයක්. එනිසා මේ ස්පර්ශය කියන එක තේරුම් ගන්න බොහොම දුරෝබෝධයි මේක. ඊ타මාත්ම සූක්ෂම ආකාරයෙන් සිද්ධ වෙන ධර්මතාවයක් තමයි මෙතන කියන්නේ. ඒ කියන්නේ මෙහෙම හිතන්න දැන් අපි දැන් චක් දැන් මූලික වශයෙන් කියෙමි ඉන්ද්‍රිය අනුසාරයෙන් නැතිව දැන් මේ පංචේන්ද්‍රයන් තියෙනවානේ දැන් ඇසෙන් රූපයක් දකින්න නම් ඒ රූපච්ඡායාව ඇසේ ගැටෙන්නට උනි ස්පර්ශ වෙන්නට ඕන. ඒ වගේම ශබ්දයක් අහන්න නම් ඒක සෝත ප්‍රසාද ස්පර්ශ වෙන්නට ඕන. ගන්ධ සෝඳක් ආග්‍රහණය කරන්න නම් ඒක මේ ගාහන ප්‍රසාදයේ ගැටෙන්නට ඕන. රසයක් දැනගන්න නම් ඒ රසය ජීවහ ප්‍රසාදයේ ගැටෙන්නට ඕන. ඊළඟට ස්පර්ශයක් ලබන්න නම් ඊට අනුරූපී වන කාය විඥානයක් පහළ වෙන්න නම් එතන ගැටීමක් සිද්ධ වෙන්නට ඕන. ඒ වගේ එහෙනම් හිතන්න ඊට පස්සේ දැන් ආරම්භණයක් දැනගන්න. මේකම න්‍යායනේ තියෙන්නේ. එතකොට දැන් අපි සමහර වෙලාවට අපි මුලිනුත් ඉගෙනගෙන තියෙනවා මේ ඉන්ද්‍රියන් හැම එකම ගැටෙන්නේ පච්චුප්පන්නාරම්මණයක් පමණයි කියලා. කියන්නේ යම් වෙලාවක චක්කු ප්‍රසාදේ රූපයක් ගැටෙනවා නම් ඒ රූපේ අතීත රූපයක්වත් අනාගත රූපයක්වත් නෙවෙයි වර්තමානය නැත්නම් පච්චුප්පන්න රූපාරම්මණයක්ම තමයි චක්කු ප්‍රසාදයේ ගැටෙන්නේ. මොකද අතීත රූපයක් හෝ අනාගත රූපයක් චක්කු ප්‍රසාදයේ ගැටෙන්නේ නැහැ. ශබ්දේ වුණත් එහෙමයි. දැන් අතීත ශබ්දයක් අපිට දැන් අහන්න බෑනේ. ඇහෙන්නෙත් නෑනේ. අනාගත ශබ්දයක් දැන් ඇහෙන්නෙත් නෑ. එහෙනම් අන්න පච්චුප්පන්න වශයෙන් තියෙන ඒ ශබ්දාරම්මණයම තමයි සෝත ප්‍රසාදයේ ගැටෙන්නේ. ගහන ප්‍රසාදයේත් එහෙමයි. එතන ගැටෙන්නේ පච්චුප්පන්නාරම්මණයක්මයි ගැටෙන්නේ. ජීවහා විඥානය පහළ වෙනකොට දිවේ ජීවහා ප්‍රසාදයේ ගැටෙන්නේත් පච්චුප්පන්නාරම්මණයක්මයි. කයෙත් එහෙමයි. නමුත් මේ මනින්ද්‍රිය කියන එකට පොළුවන් අතීත වර්තමාන අනාගත කාල මුක්ත ධර්මයන් පවා අවබෝධ කරන්න ගැටෙනවා. ඒ කියන්නේ මේ කිසිම කාලයකට අයති නැති ධර්ම පවා මේ මනසෙන් දැනගන්නවා. දැන් හිතන්න අපි කියන නිර්වාණය කියලා. දැන් නිර්වාණය හැටියට පහළ වෙන්නේ සිතක්නේ. ඒතර මේ අපි ඉගෙන ගන්න මාර්ග සිත්වලත් පස්සය කියන චෛසික ධර්මය තියෙනවා. එතකොට දැන් යම් වෙලාවක ලෝකෝත්තර හිතන සෝතාපන්න මාර්ග චිත්තය පහළ වෙනවා කියලා. ඒ සෝතාපන්න මාර්ග චිත්තය පහළ වෙන්නේ නිර්වාණය අරමුණු කරගෙනනේ. නිර්වාණය අරමුණු කරගෙන තමයි ඒ සිත පහළ වෙන්නේ. ඒතර මේ කාල මේ කිසිම ඒතර නිර්වාණය කියන කිසිම කාලයකට අයිති වෙන එකක් නෙවෙයි. ඒතරන්න ඒ වගේ කිසිම කාලයකට අයිති නැති ධර්මයක් පවා මේ සිතට අරමුණු වෙනවා. එතකොට හිතන්නේ එතන ඇතිවන ස්පර්ශය මොන වගේ ස්පර්ශයක්ද? දැන් හිතන්න අපි අතීත දෙයක් ගැන දැන් කල්පනා කරනවා කියලා. දැන් අපි මීට වසරකට හෝ දින ගණනාවකට හෝ එක්ක දැකපු රූපයක් පිළිබඳව ඒ ගැන අපි කල්පනා කරනවා. ඒතර කල්පනා කරනකොට එතනත් සිද්ධ වෙන්නේ චිත්ත වීති පහළවීම සිතක් පහළවීම. ඒ සිතක් පහළ වෙනකොට යම් වෙලාවක සිතක් පහළ වුණා නම් ඒ සිතක් පහළ වුණේ ස්පර්ශයත් එක්කමයි. ස්පර්ශයෙන් තොරව සිතක් පහළ වෙන්නේ නැහැ. ඒතර බලන්න දැන් අපිට අතීත රූපයක් නම් ඒ රූපය දැන් පේන්නත් නැහැ. ඒ රූපය හටගත් ක්ෂණෙම නිරුද්ධ වෙලා ගියා. ඒතර මෙතන මේ ඇතිවන ස්පර්ශය කොයිතරම් සියුම් ස්පර්ශයක්ද? අන්න ඒ වගේ ස්පර්ශයක් ගැන තමයි මෙතන මේ පස්ස කියන නාමයෙන් හඳුන්වන්නේ. ඒතර මෙතන ද්‍රව්‍යාත්මකව ඇතිවන ඝට්ටනයක් නෙවෙයි. අර සූක්ෂම වශයෙන් තියෙන ධර්මතා වශයෙන් නැති නේද? මොකද පරමාර්ථ ධර්මයක්නේ පස්ස කියලා කියන්නේ. ඇත්තටම තියෙන දෙයක්. ඒතර යන්නේ මේ ධර්මාර්ථයන්ගේ ඇතිවන සංසිද්ධියක් තමයි මෙතන මේ පස්ස කියලා පෙන්වලා දෙන්නේ. එතකොට දැන් යම් වෙලාවක ස්පර්ශයක් නොවුනොත් එහෙම ඒ පිළිබඳ කිසිම දැනීමක් ඇති වෙන්නේ නැහැ. ඒක මෙහෙම තේරුම් ගන්න. දැන් ඉදිරියේදී අපි ඉගෙන ගන්නවා චිත්ත වීතියෙන් පිළිබඳව. ඒතර චිත්ත වීතියක් කියනකොට දැන් මූලික වශයෙන් අප තුල තියෙන්නේ සත්වයාගේ ප්‍රකෘති චිත්තයේ හැටියට අපි කිව්වා භවාංග චිත්ත පරපුර. නැත්තම් මේ භවාංග සිත් පරපුර තමයි දිගින් දිගට ඇතිවීමින් නැතිවීමින් යන්නේ වෙනත් ආරම්මණයක් නොගන්න හැම අවස්ථාවකම. ඒ විතරක් නෙවෙයි දැන් එක වෙලාවක අපේ රූපයක් දැකලා ඒ රූපය පිළිබඳ ඇතිවෙච්ච සිත නිරුද්ධ වෙන්න කලින් භවාංග දැන් භවාංග සිතක් ඇති වෙලා පැවතිලා නැති වෙලා තමයි අනිත් සිත පහළ වෙන්නේ. හිතන්න දැන් මුලින්ම මේ පවත්වමින් යන භවාංග චිත්තයට අපි කියනවා අතීත භවාංගය කියලා. මේ පැවැත්ගෙන භවාංග සිත් පරපුරට. යම් වෙලාවක චක්කෝප්‍රසාදේ රූපාරම්මණයක් ගැටුණා වර ස්පර්ශය. ගැටුණ ගමන් වෙන්නේ භවාංග චලන. අන්න ඒ නිසා තමයි මේ ස්පර්ශයෙන් තොරව සිතක් පහළ වෙන්නේ කියලා කියන්නේ. ඇයි හේතුව? නැත්තම් තියෙන භවාංග චිත්තේමයි. දැන් අපි නිදාගෙන ඉන්නකොට අපිට වැඩිපුර පහළ වෙන්නේ භවාංග සිත පරපුරනේ. එතකොට අපේ සිහින දකින්නවා කියලා කියන භවාංග සිත පරපුර නෙවෙයි. එතන තියෙන්නේ අර මනෝද්වාරික වශයෙන් ඒ ආරම්මණයන් භවාංග චිත්තයේ ගැටීමත් තුළින් භවාංග චිත්තය එතනින් මිදෙනවා. ඉතින් දැන් ওই විදිහට කතා කරනකොට දැන් භවාංග චලනය වෙන්නේ ඒ ගැටීම හේතු කරගෙන. ඉතින් මෙතන කොයිතරම් සියුම් ගැටීමක්ද? අන්න ඒක තමයි ස්පර්ශය කියලා කියන්නේ. ඒ නිසා තමයි ස්පර්ශය කියන එක දුරෝබෝධය කියලා කියන්නේ අවබෝධ කරන්න දුෂ්කරයි කියලා කියන්නේ. ඒතර මේ ස්පර්ශය දැන් භවාංග චලනය වුණාම භවං උපච්ඡේද වෙනවා. ඒතර භවාංග උපච්ඡේද කියන්නේ භවාංග සිත එතනින් කැඩෙනවා. භවං උපච්ඡේද. ඒතර භවාංග උපච්ඡේදයෙන් අනුතුරුව දැන් මේ හැමතැනම තියෙන විපාක සිත් නේ. ඒතර භවාංග චිත්තය බිඳුනහම භවං උපච්ඡේදුනම ඊට පස්සේ පහළ වෙනවා පංචද්වාරා වජ්ජන කියලා සිතක් ආවර්ජන සිතක්. ආවර්ජන සිතෙන් කෙරෙන්නේ ඒ සිත් පරපුර යොමු කරවනවා කිනම් ඉන්ද්‍රියකින්ද මේ ආරම්මනේ පැමිණියේ කියලා සොයා බලන්න. තාම දන්නේ නැහැ මේක මේ චක්කුද්්වාරයෙන් ආපු එකක්ද සෝතද්්වාරයෙන් ආපු එකක්ද කියලා තාම දන්නේ නැහැ. එතන දැන් දැන් තම ඔන්න පච්ඡේද වුණාම පංචද්වා ආවර්ජන සිතක් පහළ වෙනවා. අන්න ඒ ආවර්ජන සිතෙන් සිත් පරපුර යොමු කරවනවා. කෙනම් ద్వාරයකින්ද මේ ආරම්මණය පැමිණියේ කියලා සොයා බලන්න. හිතන්නේ ඒක චක්කු විඥානයක් හැටින් එහෙම නැත්නම් මේ චක්කු ඉන්ද්‍රියෙන් ආපෝ එකක් නම් අන්න එතන පහළ වෙනවා චක්කු විඥානය කියලා. ඊට පස්සේ අර දිගට සම්පටිච්චන සම්තීර්ණ ওই සිත් එක පහළ වෙනවා. ඒතර මේ හැම දැන් චක්කු විඥාන සිත පහළ වෙලා නිරුද්ධ වුණාට පස්සේනේ සම්පටිච්චන සිත පහළ වෙන්නේ. හැබැයි ඔය අතර භවාංග චිත්තය ඇති වෙනවා. ඒ කියන්නේ දැන් චක්කු විඥාන සිත පහළ වෙලා නිරුද්ධ වුණාට පස්සේ භවාංග සිත හට ගන්නවා ආයෙත්. භවාංග සිතේ උත්පාද, තිතිය, භංගය කියලා කොටස් තුනක් තියෙනවා. අන්න භවාංග සිත චිත්තේ නිරුද්ධ වුණාට පස්සේ තමයි සම්පටිච්චන සිත පහළ වෙන්නේ. සම්පටිච්චන සිත පහළ වෙලා නිරුද්ධ වුණාට පස්සේ ආයෙත් භවාංග සිත හටගෙන නිරුද්ධ වුණාට පස්සේ තමයි සම්තීරණ සිත පහළ වෙන්නේ. අනේ නැතව චිත්ත වීති වලදී මේ හැම තැනකදී බර බින්දු තුනක් සඳහන් කරන භවාංග සිත් ලියුවා. ඉගෙන ඉගෙන ගන්න පුළුවන් ඉදිරියේදී. ඒතර මේ ඉනිස ඒ අනුව තමයි මේ චිත්තක්ෂණ 17 තුල කුඩාක්ෂණ 51ක් තියෙනවා කියලා කියන්නේ. ඒතර අන්න ඔය අනුසාරයෙන් අපි ඉගෙන ගන්නකොට දැන් අර මම ස්පර්ශ ගැන කියලා දෙන්න මේ කතාව කිව්වේ ඒ වගේ බොහෝම සියුම් ධර්මතාවයකගේ ගැටීමක් තමයි මෙතන පස්ස හැටියට පෙන්වා දෙන්නේ. එතකොට දැන් වේදනාව අද සංක්ෂිප්ත ආකාරයෙන් මේ සාකච්ඡා කරගෙන යන්නේ මේ හඳුන්වා දීමක් හැටියට විතරයි. ඒතර වේදනාව කියලා කියන්නේ ආරම්මණය විඳින ස්වභාවය. ඒ වේදනාව මූලික වශයෙන් අපි ඉගෙනගෙන තියෙනවා සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා කියලා. ඒක තවත් අපි ඉගෙන ගත්තා මේ පහක් හැටියට වේදනාව. ඒ කියන්නේ දැන් සුඛ වේදනාවට තවත් අපි ඉගෙන ගත්ත වචනයක් සෝමනස්ස වේදනා කියලා. ඒතර සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දුක්ඛ වේදනාවට තවත් වචනයක් අපි ඉගෙන ගත්ත දෝමනස්ස වේදනා. මෙන්න උපේක්ඛා වේදනා. ඒ අනුසාරයෙන් වේදනාව ආකාර පහකිනුත් යුක්ත වෙනවා. ඒතර වේදනාවේ මේ වේදනාව කියන චෛසික ධර්මයේ කෘත්‍ය තමයි දැන් ඉදිරියේදී ඉගෙන ගන්න ලැබෙනවා මේ හැම එකම ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා කොටාසයන් පිළිබඳව අපි ඉදිරියේදී කියලා දෙන්නම්. දැන් මේ වේදනාව කියන එකේ ස්වභාවය තමයි ආරම්මණය විඳින ස්වභාවය. ඒ කියන්නේ දැන් යම් වෙලාවක ඉෂ්ඨාරම්මණයක් සම්මුඛ වුණා නම් අන්න ඉෂ්ඨාරම්මණයක් සම්මුඛ වීම තුළ පහළවන වේදනාව කියන්නේ හිතන්නේ දැන් මේක වේදනාව කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක්නේ. ඒතර ඒක සිත පහළ වුණේ ඉෂ්ඨාරම්මණයක් අරමුණු කරගෙන නම් ඒ වෙලේ පහළ වෙනවා ඒ වේදනාව තුලින් සුඛ වේදනාවක් හෝ සෝමනස්ස වේදනාවක්. ඊළඟට අනිෂ්ඨාරම්මණයක් අරමුණු කරගෙන නම් ඒ සිත පහළ වුණේ අන්න එතන වේදනාව හැටියට පහළ වෙන්නේ එක්කෝ දෝමනස්ස වේදනාවක් එහෙම නැත්නම් අපි දුක්ඛ වේදනාවක් කියලා සඳහන් කරපු මේ වේදනාවක්. රෝයි දෙකෙන්ම තොරයි නම් උපේක්ඛා වේදනාව. ඒතර උපේක්ෂා වේදනාව කියන එක තේරුම් ගන්න අර දක්වලා තියෙනවා මිගපද වළංජන න්‍යාය කියලා න්‍යායක්. ඒ කියන්නේ මේ මිගපද වළංජන න්‍යාය කියලා ඔය දක්වලා තියෙන ස්වාමීන් වහන්සේ නමක් පෙන්වා දීලා තියෙනවා. මේ එතනදී පෙන්වා දෙන්නේ දැන් මුවෙක් උපමා කරගෙන. ඒ කියන්නේ දැන් වැද්දෙක් මුවෙක්ට ඊතලයකින් විදින්න මුවා පසුපස එලවාගෙන යනවා. කියන්නේ මුවා දුවන මාර්ගයේ ඔස්සේ මේ මුවා පසුපස එලවාගෙන යනවා. එතකොට මුවා පසුපස එලවාගෙන යනකොට මේ මුවා දැන් මාර්ගයේ හිටිනවනේ දුවනකොට වේගෙන්. එතන මේ වේගෙන් දුවගෙන යනකොට ඒ පසුපස්සේ දුවනවා. එතකොට ගල් තලාවක් හම වෙනවා. ගල් තලාවෙන් එහා පැත්තේ ආයෙත් මාර්ග සලකුණ තියෙනවා. එතකොට මේ විදිහට මේ වැද්දි තේ මේ මුවාව සොයාගෙන එනකොට මේ පාර දිගේ එනවා මුවාව සොයාගෙන. එතකොට මාර්ගයේ දිගේ මේ පැත්තේ මුවා දූප මාර්ගය තියෙනවා. ඊට පස්සේ එතනින් එහා පැත්තෙත් මුවාදූප මාර්ගයේ තියෙනවා. එයා දැනගන්න එහෙනම් මුවා මේ මෙතනින් තමයි පැනලා ගිහිල්ලා තියෙන්නේ මේ ගල්තලාවේ මේ හරියෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ කියලා. අන්න ඒ අනුව ගල්තලාවේ එහා පැත්ත සුඛ වේදනාව, මෙහා පැත්ත දුක්ඛ වේදනාව. එහෙමද? උපේක්ඛා වේදනාව කියලා තමයි මිගපද වරංජන න්‍යාය තුළ අර දෙවිනූර ඥානාවාස කියලා ස්වාමීන් වහන්සේ නමක් දක්වලා තියෙන්නේ. ඉතින් ඔන්න ওই විදිහට මේ උපේක්ෂා වේදනාව හඳුන්වා ගන්න උපමාවක් දක්වලා තියෙනවා. ඒතර මේ ඉස්සරත් අපි උපමාවක් දැක්කුවා උපේක්ෂා වේදනාව හඳුන්වා ගන්න අර තමන් ඉදිරියට සම්මුඛ වෙන කෙනෙක් අර අරමුණු කරගෙන කියන්නේ තමන් බොහෝ කාලෙකින් දකින්න අර අම්මා කෙනෙක්ට දරුවෙක් දකින්න ලැබෙනකොට ඒ වෙලේ ඇති වෙනවා සෝමනස්ස වේදනාවක් ඊළඟට තමන්ගේ තරහකාරයෙක් ඉදිරියට දැක්ක ගමන් ඒ දැකම ගමන්ම ඇති වෙනවා දෝමනස්ස වේදනාවක්. ඒතර නිකම් මාර්ගයේ ගමන් කරගෙන යනකොට කවදාක්වත් අඳුරන්නෙත් නේ දැකලත් නැති. Taman එක ඇයි හොඳ එකමක්වත් නැති තරහකුත් නැති. සාමාන්‍ය මිනිස්සෙක් සම්මුඛ වුණාම අපිට ඒ පිළිබඳව දුකක් ඇති වෙන්නෙත් නෑ. සතුටක් ඇති වෙන්නෙත් නෑ. අන්න මධ්‍යස්ථයි. ඉතින් ඔන්න ඔය විදිහට මේ වේදනාව කියන එකේ ස්වභාවය තමයි ආරම්මණය විඳින ස්වභාවය. ආරම්මණයේ ස්වභාවය විඳින ගතිය. තමයි වේදනාව කියලා කියන්නේ. සංඥාව කියන එකෙන් කරන්නේ හඳුනා ගන්න එක. ඒතර සංඥාවෙන් තමයි හඳුනාගන්නේ මේ දකින දේ හෝ අසන දේ හෝ කවරක්ද කියලා. කියන්නේ අපි ඒ සංඥාව කියන එක දැන් දැන් සිතෙන් කෙරෙන්නේ ආරම්මණය දැනගන්නවා. කියන්නේ ආරම්මණය දැනීම පමණයි සිතෙන් කෙරෙන්නේ. කියන ආරම්මන විජානන ලක්ෂණං චිත්තං කියලා කියන්නේ. ඒතර ආරම්මණය දැනගන්නවා. ඒ දැනගත් ආරම්මණය කුමක්ද කියලා දැනගන්න. එහෙම නැත්නම් ඒකේ ස්වභාවය තේරුම් ගන්න සංඥාවෙන්. ඒ කියන්නේ අපි ගස් පෙලක් දකිනවා කියලා හිතන්න. දැන් මාර්ග යනකොට ගස් පෙලක් සම්මුඛ වෙනවා. ඒ ගස් පෙලක් සම්මුඛ වෙනකොට මේක අඹ ගහක්ද, කොස් ගහක්ද, පුවක් ගහක්ද, පොල් ගහක්ද, වෙනත් බෙහෙත් පැලෑටියක්ද, මල් වර්ගයක්ද මේ විදිහට මේ සංඥා අනන්තය අප්‍රමාණයි. ඊටර ඒ දැකපු දේ කවරක්ද කියලා දැනගන්නේ සංඥාවෙන්. ඊළඟ යම් කිසි දෙයක් අහනවා නම් ඒ අහවන දේ දැනගන්නේ සංඥාවෙන්. ඒ මොකක්ද කියලා විස්තරාත්මකව තේරුම් ගන්න සංඥාවෙන්. ඉතින් ඔන්න ඔය විදිහට සංඥාවේ ස්වභාවය තමයි ආරම්මණය හඳුනා ගන්න එක. ඊළඟට දැන් අපි තුනක් ඉගෙන ගත්තා. මේ බොහොම සංක්ෂිප්තව මේ සාකච්ඡා කරන්නේ පස්ස වේදනා සංඥා. චේතනා කියන එක ප්‍රධානයි. ඒතර මෙතන චේතනාව කියලා ගන්න. දැන් චේතනාවත් අවබෝධ කරගන්න බොහොම දුර අවබෝධයි. දැන් එතන චේතනාව හැටියට පෙන්වන්නේ චේතනා අනේක අප්‍රමාණව තියෙනවා. ඒ කියන්නේ දාන චේතනා. කියන්නේ දන් දෙනකොට ඇති වෙන්නේ දාන චේතනාවක්. මල් පූජා කරනකොට ඇති වෙන්නේ මල් පූජා කරන චේතනාව. පහන් පූජා කරනකොට ඇති වෙන්නේ පහන් පූජා කිරීමේ චේතනාව. සෝඳ දුම් පූජා කරනකොට ඇති වෙන්නේ සෝඳ දුම් පූජා කිරීමේ චේතනාව. අන්න ඒතර කෙනෙක්ට බණිනකොට ඇති වෙන්නේ බැනීමේ චේතනාව. පහර දෙනකොට ඇති වෙන්නේ පහර දීමේ චේතනාව. අන්න ওই විදිහට මේ චේතනාව කියන එක අනේකයි අප්‍රමාණයි. ඒතර මේ චේතනාව ප්‍රබල දෙයක්. චේතනාව තමයි අර කර්මයේ හැටියට පෙන්වන්නේ. අර චේතනා හම්බික්කවේ කම්මං වදාමේ චේතයත්වා කම්මං කරෝති කායේන වාචාය මනසයි. එතකොට මේ අපි හැම එකක්ම කරන්නේ මේ චේතනාව මූලික කරගෙන. ඒතර චේතනාව තමයි ප්‍රබල වෙන්නේ. ඒතර චේතනාව තමයි මෙතන ප්‍රබල බවටපත් වෙලා ඒ ඒ කාර්යයේ නියුක්ත කරවන්නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් අපිට යම් කිසි වෙලාවක මල් පූජා කරන්න සිතක් පහළ වුණොත් එහෙම දැන් ඒ මල් පූජා කරන සිත නැත්නම් ඒ චේතනාව තමයි ඒක ඒ ක්‍රියාවේ යොදවන්නේ. ඒ කියන්නේ දැන් ශරීරයට දැන් බාහිරෙන් කොච්චර මල් තිබුණා. ඊළඟට මේ කය තිබුණා. එතන මල් පූජා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මල් ටික අරගෙන ඒවට ඒ ඒ ක්‍රියාවේ යොදවන්නේ ඒ දිශාවට ගමන් කරවන්නේ ඒ ඔක්කොම කරන්නේ චේතනාවෙන් ඒතර චේතනාව තමයි මෙතන ප්‍රබල වෙන්නේ ඉතින් චේතනාවේ ස්වභාවයන් නොඑක් ආකාරයන්ගෙන් තින හිතන අපි දැන් මේ අතක් පයක් එහෙට මෙහෙට කරන්න හරි වටපිට බලන්න හරි ඒ කුමන දෙයක් හෝ කරන්න හරි මේ චේතනාව තමයි ඒ ක්‍රියාවේ නිරත කරවන්නේ ඉතින් නිසා චේතනාව කියන එක හැම සිතක් එක්කම යෙදෙන චෛසික ධර්මයක් ඊළඟ දැන් පස්ස වේදනා සංඥා චේතනා ඊළඟට ඒකග්ගතා. ඒතර ඒකග්ගතා කියන වචනයක් අපි ඉගෙන ගත්තා ධානසෙත් ඉගෙන ගන්නකොට. ඒතර මෙතන ඒකග්ගතා කියලා කියන්නේ ඒ වගේ ගැඹුරු මේ සමාධි අවස්ථාවක් නෙවෙයි. ඒ අපි එතන ඉගෙන ගත්ත සමාධිය කියලා කුසල චිත්ත ඒකග්ගතා සමාධිය කියලානේ. කියන්නේ කුසල සිතේ එකඟ බවනේ සමාධිය කියලා ඉගෙන ගත්තේ. ඉතින් මෙතන මේ කියන ඒකග්ගතාවය ඒ වගේ සමාධි අවස්ථාවක් නෙවෙයි. මෙතන ඒකග්ගතා කියලා කියන්නේ එකඟ බවක් තමයි. හැබැයි මෙතන පෙන්වන්නේ කුප්මාවකෙන් දැක්කොත් දැන් අපි වාහනයක නැගලා ගමන් කරනකොට අපේට නොඑක් ආකාරයේ මිනිස්සු පේනවා, ගස් කොළන් පේනවා, බඩු මුට්ටු පේන නොඑක් වයාන වාහන අනේක අප්‍රමාණ දේවල් පේනවා. නමුත් ඔය හැම එකක් ගැනම අපි හිතනවද? අපිට මතක නෑනේ මේ කොච්චර ගස් දැක්කද වාහන දැක්කද මිනිස්සු දැක්කද බඩු මුට්ටු දැක්කද මතක නෑනේ එතකොට ඒ තියෙන ආරම්මණයන්ගෙන් අනේක අප්‍රමාණ වූ ආරම්මණයන්ගෙන් එකක් හඳුනා ගන්නට පුළුවන්කමක් නැහැ. එතන යම්කිසි එකඟ බවක් තිබුණ නැත්තම්. ඒතරන්න ඒ එක ආරම්මණයක් තුල ඇති කරවන එකඟ ගතිය ඒ සිත පහළ වීමට එක ආරම්මණයක් ගැනීමට උපනිශ්‍රේ වන ස්වභාවය තමයි මෙතන ඒකග්ගතා කියන නාමයෙන් හඳුන්වන්නේ. ඒ නිසා තමයි දැන් අපි ගමන් කළාම අපිට මතක තියෙන්නේ බොහොම ටිකයිනේ. කොච්චර දැක්කත් බොහොම ටිකයි. හේතුව තමයි ඒ සිත දැන් මේ තරම් වේගයෙන් හටගෙන නිරුද්ධ වෙලා යන ධර්මතාවයන් තුළ අර නිශ්චිත වශයෙන් එක දෙයක් අරමුණු කරන්න පුළුවන්කමක් නැහැ ඒකග්ගතා කියන චෛසිකේ නැත්තම්. ඒතර ඒකග්ගතා කියන චෛතසිකයෙන් කෙරෙන්නේ මේ අනේක අප්‍රමාණ වූ අරමුණු අතරින් අපේ නිශ්චිත වශයෙන් එක ආරම්මණයක එල්බගෙන සිතක් පහළ කරවනවා. අන්නේ සිතක් පහළ වීමට උපනිශ්‍රේ වන ස්වභාවය තමයි මෙතන ඒකග්ගතා කියලා නාමයෙන් හඳුන්වන්නේ. දැනට ඒක ඒ විදිහට මතක තියාගන්න ඉදිරියේදී තවත් පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්. ඒතර දැන් පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ඊළඟට ජීවිතින්ද්‍රිය ඒතර ජීවිතින්ද්‍රිය කියන එකත් බොහොම ගැඹුරුයි. ඒ ජීවිතින්ද්‍රිය මෙතන ජීවිතින්ද්‍රිය කොටස් දෙකක් යටතේ කියලා දෙනවා. රූප ජීවිතින්ද්‍රිය සහ නාම ජීවිතින්ද්‍රිය වශයෙන්. ඒතර නාම ජීවිතේන්ද්‍රිය තමයි මෙතන අපි ජීවිතේන්ද්‍රිය කියලා අරගන්න තියෙන ඡයසික ධර්මය. ඒ ජීවිතේන්ද්‍රිය කියන එක විග්‍රහ කරන්නේ මූලික වශයෙන්ම පෙන්වා දෙනවා අර එක තැනකදී එතන පෙන්වා දෙනවා අරූපීනං ධම්මානං ආයු ඨಿತಿ යපනහ යාපනා ඉරියනා වත්තනා ජීවිතං ජීවිතින්ද්‍රියං කියලා. එතන පෙන්වා දෙන්නේ මේක මේ අරූපී ධර්මයක් හැටියට. ඒක අරූපීනං ධම්මානං ආයු ආයෝ කියලා කියන්නේ මෙතන ඒකේ පැවැත්වීමට ඨිතිය කියන තේම ආයු ඨಿತಿ යපනා යැපීම යාපනා ඉරියනා වත්තනා ජීවිතං ජීවිතින්ද්‍රියං දැන් සාමාන්‍යයෙන් සරලව තේරුම් ගත්තොත් ජීවිතින්ද්‍රිය කියලා කියන එක දැන් අපි දන්නවා මේ කය පවත්වාගෙන යන්නේ මේ කය අවුරුද්දකින් දෙකකින් මැරෙන්නට නොදී අවුරුදු 50ක් 60ක් අපි මේ කය පවත්වාගෙන යන්නේ නිකම්ම නෙමෙයි ඒකට ප්‍රබල හේතුවක් තියෙනවා. ඒතර මේ කය මේ විදිහට පවතින උපනිශ්‍රේ වන ප්‍රධානම හේතුව තමයි ආහාර කියන එක. නේ? ඒ කියන්නේ අර සබ්බේ සත්තාහාරට්ඨිතිකා කියලා දේශනා කරන්නේ. ඒතර අපිට උපනිශ්‍රේ වෙන්නේ මේ කබලෙන් කාර ආහාරය කියලා කියන ආහාරයයි මේ ශරීරය පවත්වන්නට මූලික වශයෙන්ම උපනිශ්‍රේ වෙන්නේ. ඒ නිසා තමයි මේ කය වැහැරිලා යන්නේ නැතිව මේ විදිහට පවත්වා ගන්නට උපනිශ්‍රේ වෙන්නේ. නමුත් ඒ කොතෙක් පවත්වා ගත්තත් මේ කය අවුරුදු 50කින් 60කින් හරේ නැති වෙලා යනවා. එතනින් පස්සේ ඊළඟට අපි උපදිනකොට ආයේ මේ කයත් එක්ක කිසි සම්බන්ධතාවයක් අපේ නෑ. ඒක පැහැදිලිනේ. නමුත් බලන්න සිත කියන එක කල්ප කෝටි ගාණන් ගියත් සිතේ පිරිහීමක් නැහැ. ඒ වගේම සිත කියන එක නැති වෙන්නෙත් නැහැ. නැති වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ හට ගන්න සිතක් ගැන නෙවෙයි කියන්නේ මේ පවත්වාගෙන එන සිත් පරපුර මේ චිත්ත ශක්තිය කියන එක අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් ගියත් කොපමණ කාලයක් ගියත් මේකේ නිමාවක් දකින්නට ලැබෙන්නේ නැහැ නිවන් දකින්න තුරාවටම. ඒතර බලන්න එහෙනම් එහෙනම් මේ විදිහට මේ තරම් කාලයක් මේක මේ අතරක් නෑරම පවතින්නට හෝ පවත්වාගෙන යන්නට හෝ කුමක් හෝ ශක්තියක් තියෙන්නට ඕන කරනවා. ඉතින් මේක කිසිම දෙවි කෙනෙක්ගේ හෝ වෙන කෙනෙක්ගේ අපේ ඌමනාවෙන් හෝ වෙන කෙනෙක්ගේ ඌමනාවෙන් හෝ පවතින දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා මේ සිතේ පැවැත්වීමට සිත එක තැනක හටගෙන නිරුද්ධ වෙලා බිඳල එතිනින්ම සිත් පරපුර අවසන් වෙන්නේ නැතිව දිගින් දිගට පවත්වාගෙන යන්නට උපනිශ්‍රේ වන ශක්තියට තමයි මෙතන කියන්නේ ජීවිත ඉන්ද්‍රිය කියන එක. ඒ කියන්නේ සිත් පරම්පරාව පාලනය කරනවා කියන අර්ථයෙන්. ඉතින් මේකෙන් තමයි මේ සිත් පරපුර මේ අතරක සිඳෙන්නට නොදී භව ගණන් මේ දිගින් දිගට පවත්වාගෙන යන්නේ මේ ජීවිත ඉන්ද්‍රියෙන් ලැබෙන උපනිශ්‍රේ හේතු කරගෙන. ඒතර ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්නේත් නිත්‍ය දෙයක් නෙවෙයි එතකොට. ජීවිතින්ද්‍රය කියලා කියන්නේත් අනිත් ඒවත් එක්කම හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඒක මේ විදිහට තේරුම් ගන්න ශක්තිය දැන් අඹ ගහකින් gediyak අරගෙන ඒ gediye රෝපණය කළාම බලන්න ඒ අඹ ඇටය රෝපණය කළාම අපි පැහැදිලි දැන් අඹ අඹ පැලේ පැලුණාම අපි අඹ ඇටය ගලවලා ගත්තාම ඒ අඹ ඇටය දිරලා තියෙන්නේ නේ. සාමාන්‍ය අත්දැකීමක්නේ. අඹ ඇටය දිරලා තියෙන්නේ. නමුත් ඒ ශක්තිය අඹ ගහ තුල තියෙනවා. ඊට පස්සේ නැවත හට ගන්න අඹ ඇටේට ඒ ශක්තිය යනවා. වී ඇටේකත් එහෙමනේ. ඒතර ඔන්න ඔය විදිහට මේ සිත් පරපුර දැන් එක සිතක් හටගෙන නිරුද්ධ වෙනකොට ඒත් එක්ක යෙදෙන සබ්බචිත්ත සාධාරණ ඡයසික ධර්මය නිරුද්ධ වෙනවානේ. ඒ අපි කියන්නේ ඒක උපාදේක නිරෝධ. ඒතර ඒක ඒතර ජීවිතේන්ද්‍රියත් නිරුද්ධ වෙනවා. නමුත් නිරුද්ධ වුණාට ඒක නැවත හට ගන්න ඕනේ නැවත හට ගන්න මේ ජීවිතේන්ද්‍රිය කියන එකේ උපනිශ්‍රය මත අන්න ඒ ධර්මතාවයේ තියෙන ශක්තිය උපයෝගී කරගෙන අනිත් ඒවලුත් පාලනය කරමින්ම අන්න අනිත් සිතත් එක්ක ඒක යෙදෙනවා. ඒක හොඳට තේරෙනවා අපි ඉදිරියේදී මේ අර සෝවිසි ප්‍රත්‍යයන් ඉගෙන ගන්නකොට මේ සිතෙන් තවත් සිතකට කොහොම ආකාරයේ සම්බන්ධතාවයක්ද ආකාර කීපයක සම්බන්ධතාවයක්ද තියෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් මෙන්න මේ විදිහට සිත් පරම්පරාව පවත්වාගෙන යන්නට උපනිශ්‍රේ වන ඒ ශක්තියට තමයි මෙතන ජීවිතින්ද්‍රිය කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. එනද දැන් පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය. ඊළඟට මානසිකාර. මානසිකාරය කියලා කියන්නේ දැන් මානසිකාරය නැතිව සිතක් හටගන්නේ නැහැ. ඒ නිසා තමයි අර හත්තිපදෝපම සූත්‍රයේදී පෙන්වා දෙන්නේ අර රූපයක් දකින්න කාරණා තුනක් එකතු වෙන්න ඕන කියලා කියනවා. ඒ කියන්නේ අපරිභින්න චක්කුව මේ නොබිඳුණු ඇහැක් තියෙන්නට ඕන. ඊළඟට මේ වෙනත් බාහිර ආරම්මණයක් ආපాతගත වෙන්නට ඕන. ඒ කියන්නේ අර අපි ගැටීම කියලා කිව්වේ එන්න පැමිණෙන්නට ඕන. ඊළඟට කියනවා තජ්ජා සමන්නාහාරෝ හෝති කියලා. එතන තජ්ජා සමන්නාහාරය කියලා කියන්නේ අවධානය. නැත්තම් මානසිකාරය. ඒ මානසිකාරය තවත් විදිහකින් තේරුම් ගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට දැන් අපි කියවා මානසිකාරයෙන් තොරව සිතක් පහළ වෙන්නේ කොච්චරම් ශබ්ද තිබුණත් රූප තිබුණත් පහළ වෙන්නේ එතකොට දැන් සමහර වෙලාවට අපි වෙනත් ආරම්මණයක හෝ වෙනත් දෙයක් ගැන කල්පනා කර කර ඉන්නකොට කෙනෙක් පසුපසින් ඇවිල්ලා අපිට කතා කරනවා. අපි පුටුවකින් ඉඳගෙන අනිත් පැත්ත බලාගෙන මොකක් කරගෙන කල්පනා කර කර ඉන්නවා. ඒතර ඒ කෙනා එකපාරක් දෙපාරක් සමහරට කතා කරලා අපිට ඇහිලා නැහැ. ඒ කියන්නේ එතන ශබ්දය තියෙනවා. සෝත කනත් හොඳට තියෙනවා. නමුත් එතන මානසිකාරයක් නැහැ. අන්න මානසිකාරයක් නැති නිසා තමයි අපිට මේ සද්ද ඇහෙන්නේ නැත්තේ. ඒ වගේ දැන් සමහරවල්ට දැකලා ඇති පින්කම් ගෙවල් වලදී. දැන් මේ විශේෂයෙන්ම පිරිත් ගෙවල් වලදී දැන් අපිත් පිරිත් දේශනාවට වැඩම කරනවා. දැන් පිරිත් ගෙවල් වලදී මතක. දන්නවද සමහරවල්ට දැන් අර හේවිසි නාද කරනවානේ ගොඩාක් වෙලාවට නිතර නිතර හේවිසි නාද කරනවා. ඉතින් සමහර වෙලාවට ඔය කොච්චර සද්දයක්ද එතන. දැන් ඒ පවා ඒ තරම් ශබ්දයක් තියෙන තැන පවා සමහර අය නිදිනේ. එතන බලන්න දැන් ඒ කවරක් නිසාද? අන්න එතන ශබ්දය තියෙනවා. කනක් තියෙනවා. නමුත් මානසිකාරය මානසිකාරයක් නැහැ. දැන් මෙන්න මේ කාරණාව හේතු කරගෙන තමයි කිව්වේ අර මානසිකාරය සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට පවතිනවා. මොකද මේ මානසිකාරයකින් තොරව සිතක් පහළ නොවන නිසා. අන්න ඒ විදිහම තමයි අපි රූපයක් දකිනකොට වුණත් දැන් අපේ ඉදිරියේ කොච්චර රූප තිබුණත් දැන් සමහරට අපේ ළඟින් කෙනෙක් ගියත් දැන් සමහරවිට අපි අහලා තිය අපි අහනවා දැන් කෙනෙක් අපි ළඟින් ගිහිල්ලා වෙන තැනක ඉන්නකොට දැන් අපි අහනවා කොයි වෙලේද ආවේ මේ දැන් තමයි ඔයාගේ ඉදිරියෙන්මයි ගියේ. නමුත් අපි දැකලා නැහැ. එතන රූපේ නැතුව නෙවෙයි. ආලෝකේ නැතුව නෙවෙයි. එතන චක්කු ප්‍රසාදයක් හොඳට තියෙනවා. එහෙනම් කවරක්ද? මානසිකාර්ය නැහැ. අන්න ඒ වගේ තමයි ජීවහා විඥානයත් එහෙමයි. ඊළඟට කාය විඥානයත් එහෙමයි. දැන් ඒ හැම එකක්ම ඒ විදිහමයි. දැන් මානසිකාර්යයකින් තොරව සිතක් පහළ වෙන්නේ. නැහැ. ඉතින් ඒ අනුව දැන් තේරුම් ගන්න. දැන් බොහොම අපි කෙටියෙන් මේ සාකච්ඡා කරලා හඳුන්වා දීමක් හැටියට පමණයි. ඉදිරියේදී මේක පිළිබඳව හොඳටම අපි විග්‍රහ කරනවා. දැන් සංක්ෂිප්ත ආකාරයෙන් අපි තේරුම් ගත්තා. සබ්බචිත්ත සාධාරණ චෛසික ධර්ම හත. දැන් කටපාඩන්නේ දැන් නිතර නිතර සාකච්ඡා කරන නිසා පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මානසිකාරය කියලා ඒ හත අපි දැන් සංක්ෂිප්ත ආකාරයෙන් ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා දැන් සිහිපත් කරගන්න. දැන් ওই විදිහට මේ කතා කරපු චෛතසික ධර්ම හත අඩුවක් නැතිව අර 121ක් වූ සිත්වල අනිවාර්යයෙන්ම යෙදෙනවා. ඉතින් ඒ නිසා තාමත්ම පැහැදිලි අපිට තේරුම් ගන්න සිත් ගැන ඉගෙන ගන්නකොට මේ දැන් ඒ නිසා පැහැදිලි වෙනවා මේ චෛතසික ධර්ම ඉගෙන ගන්නකොට මේ එකක් හෝ අඩු වුණොත් ඒ තුල සිතක් පහළ වෙන්නේ නැහැ කියලා. මොකද දැන් යම් වෙලාවක ස්පර්ශයක් නැත්තම් වේදනාවක් නැත්තම් සංඥාවක් නැත්තම් ඊළඟට පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගත ජීවිතින්ද්‍රිය මානසිකාර කියන මේ හතෙන් තොරව සිතක් පහළ නොවෙන්න හේතුව තමයි ඒ අංග නැතිව සිතක් හටගන්න හේතුවක් නැහැ ප්‍රත්‍යක් නැහැ ඉතින් ඒක මේ කාරණා විග්‍රහ කරගෙන යනකොට අර්ථ පිරික්සනකොට තේරෙනවා ඒවායෙන් තොරව සිතක් පහළ වෙන්නට හේතුවක් නැහැ කියන එක. ඉතින් ඒ නිසා තේරුම් ගන්න මේ ඒ නිසා තමයි සබ්බචිත්ත සාධාරණ කියන මේ ඡයස් එක ධර්ම හත සියලු සිතත් එක්කම අනිවාර්යයෙන්ම හට ගන්නවා කියලා පෙන්වා දුන්න. ඉතින් මීට වඩා අපිට අද සාකච්ඡා කරන්න කාලය නැහැ. ඉතින් ඒ නිසා ඇති කරගන්න අද දිනේදී අපි මේ ඡයස් එක ධර්ම ගැන සංක්ෂිප්ත ආකාරයෙන් හඳුනාගත්තා සබ්බචිත්ත සාධාරණ ඡයස් එක හත පිළිබඳවත් කෙටියෙන් සාකච්ඡා කළා. ඉතින් මේ ඇති කරගත්ත ධර්මඥානය පරමාර්ථ ධර්ම අවබෝධය අපි හැම දිනාටම පරමාර්ථ ධර්මයන් පිළිබඳව තත්වාකාරයෙන් දැනගෙන විදර්ශනා මාර්ගයන් මනමින් දියුණු කරගෙන පරමාර්ථ ධර්මයන් සුවසේ අවබෝධ කරගෙන බෝධිපාක්ෂික ධර්මයන් సంతාන තුළ මුදුන් පමුණවාගෙන තම තමා විසින් ප්‍රාර්ථනීය බෝධියකින් මගඵල නිවනින් සැනසෙල්ල පිණිසම මේ ඇති කරගත්ත පරමාර්ථ ධර්ම අවබෝධඥානය උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දිනාටම තෙරුවන් සරණයි